අද දවසේ අනිත්‍ය සංඥාව ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබට පැන නගින ගැටලු පිළිබඳව කතා කරන්නට අපි සූදානම්. එසේනම් අද දවසේ අපි අනිත්‍ය සංඥාව ඇසුරෙන් මේ සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම්. මුලින්ම අප යොමු වන්නට කැමැති අපගේ WhatsApp මාර්ගයෙන් අපට ලැබී ඇති ප්‍රණීඩයක් ප්‍රශ්නයක් පිළිබඳව අනිත්‍ය සංඥාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කර අපි මේ ප්‍රශ්නෙට යොමු වෙමු ස්වාමින් වහන්සේ. මුලින්ම අපි අනිත්‍ය සංඥාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමු. සම්මා සම්බුදු සරණයි පින්වත් හැමදෙනාටම හැම කෙනෙක්ම ගන්න උත්සාහය, ගන්න වීරිය, ගන්න අදිෂ්ඨානය තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න යෝධ අදිෂ්ඨානයක්, යෝධ වීරයක්, යෝධ බලයක් වේවා කියලා මූලික වශයෙන් ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ඒ වගේම අපි අනිත්‍ය සංඥාව කියලා කියන්නේ අපේ ජීවිතයේ තාමත්ම කලාතුරකින් සංසාර ජීවිතයේ අපිට තාමත් කලාතුරකින් උදා කරගත හැකි මානසික වෙනසක් ලෝකයේ සත්‍ය తත්වයේ පිළිබඳව මානසික වෙනසක් ඇති කර ගැනීම සඳහා තියෙන අවස්ථාවක්. ඇත්තට මේක දුර්ලභකම අපිට තේරෙනවා නම් යම් හේකින්. මොකද ඉතා විවෘත මනසකින් මේක දිහා අපි බලනවා නම් තව මොහොතකින් තව මොහොතකින් අපිට ධර්මය අහිමි වෙන්න පුළුවන් කල්ප ගානකට. එහෙමයි. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. කල්ප ගානක් යනකම් ආයේ ධර්ම වචනයක්වත් ඇහෙන්නේ නැති ඉඳින්න තව මොහොතකින් අපිට බුදුජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහිමි වෙන්න පුළුවන්. ඒක බුද්ධ ශාසනය අහිමි වීම කියන එකට වැඩි භයානකමක් තියෙනවා එතන. ඒකෙන්ද අපි අපේ ජීවිතේක ජීවිතයේ මේ ලැබිලා තියෙන සෙන සම්පත්තිය කියලා කියන එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ. ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවය තියෙනවා. ලෝකේ හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවය තියෙනවා. නමුත් යම් වස්තුවක් ගත්තාම ඒ වස්තුවේ එක එක ස්වභාවයන් තියෙනවා. අපිට विद्यमान වෙන ස්වභාවයන් තියෙනවා. එතකොට ඒක සමහර අයට ඒවා ඒ ඒ ස්වභාවයන් වැටහෙන්නේ නැහැ. වැටහෙන්නේ වැඩියෙන්ම ආශ්‍රය කරපු දේ. අපි මේ ටිකේම කතා කරපු උදාහරණ වලින් මේක පැහැදිලි කරන්න පුළුවන්. මහනුවර කිව්ව ගමන් මතක් වෙන්නේ මම එකම උදාහරණයක් හැමදාම කියන්නේ ඒක මහනුවර කිව්ව ගමන් මතක් වෙන්නේ දල්දා මාලිගාව. හැබැයි මහනුවර ස්පිතාලේ ගොඩ කාල වැඩ කරපේ කෙනෙක් ඉන්නවනම් එයාට මතක් වෙන්නේ මහනුවර ස්පිතාලේ. ඒ කියන්නේ ආශ්‍රය කරපු දේ මතක් වෙන්නේ. එතකොට අපි ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස සහ මනසට එන අරමුණු වල අනිත්‍ය ලක්ෂණය හැමතැනම තියෙනවා. හැබැයි ඒක අපි ආශ්‍රය කරලා නැති හින්දා ඒක අපේ මනසට නැගෙන්නේ නැහැ. අපේ මනසට ඒක සංඥාවක් විදිහට එන්නේ හඳුනාගන්නේ නැහැ. අනිත්‍ය වශයෙන් හඳුනාගන්නේ නැහැ. අන්නේ අනිත්‍ය වශයෙන් හඳුනා නොගැනීම හඳුනා ගන්න මට්ටමටපත් කරන්න ඒක සංඥාවක් බවට පත් කිරීම සඳහා අපි අනිත්‍ය වශයෙන් ආශ්‍රය කරන්න ඕන. ඒකට අපි තා අපූර්ව ක්‍රමයක් කියලා දුන්නා. ඉතින් මේ ටිකේ ඒක සාකච්ඡා කරමින් ඉන්නවා. මම හිතන්නේ ඒ ටික තමයි කියන්නේ අනිත්‍ය සංඥාව කෙටියෙන් කියනවා නම් අපේ මනස වෙනස් කරනවා. සංඥා විපල්ලාසයක් කියලා කියන්නේ ඒ කියන්නේ අපිට අපේ ජීවිතය පිළිබඳ නිවැරදි සංඥා එන්නේ නැහැ ඒක වැරදිලා එන්නේ. ඒ වැරද්ද නිවැරදි කර ගැනීම සඳහා මනස සකස් කරන මනසෙන් නිවැරදි සංඥා වෙන විදිහට හදාගත්තට පස්සේ ඒක નિરાයාසයෙන් එන්න පටන් ගන්නවා. එතකොට ඇත්තටම අපිව මම අවසාන වශයෙන් කියනවා. දකින රූප, දකින ශබ්ද, අහන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියනවා මිනිසුන්ට මහා විනාශයක් කළා තියෙන්නේ. හැබැයි රූපයක් දකිනකොට, ශබ්දයක් අහනකොට ඒ හැම එකක්ම මිනිසුන්ට මහා වාසනාවක් වෙනවා. අනිත්‍ය සංඥාව ඒකත් එක්ක එනවා. ආශිර්වාදයක් කරනවා ධර්මය අවබෝධ කරගැනීම සඳහා. සදහතුනේ අනිත්‍ය සංඥාව පිළිබඳ කෞරණීය ස්වාමින් වහන්සේ එලෙසින් කෙටි හැඳින්වීමක් කරේ ඔබ මේ වන විට දන්නවා හොඳින්ම අනිත්‍ය සංඥාව පිළිබඳව ඔබ සඳා දවස අඟහරුවාදා දවස මේ දින දෙක පුරාවටම ඔබ උතුම් සත්‍යධර්මානුශාසනාවන් දිත්‍යයක් ශ්‍රවණය කළා. ඉතින් ඒ නිසා ඔබ දන්නවා දැන් අනිත්‍ය සංඥාව පිළිබඳව. ඒ නිසා අපි අපේ පළමු ප්‍රශ්නයට යමු යමු. WhatsApp මාර්ගයෙන් අපට යොමු කර ඇති මේ ප්‍රශ්නය සෑම දෙයක්ම අනිත්‍ය වශයෙන් දැකීමෙන් ඍණාත්මක චින්තනයක් ඇතිවන බැවින් සමාජයේ බොහෝ දෙනෙක් තම ලෞකික ජීවිතයේදී දියුණුව අත්හැර දමනු පෙනේ. මේ පිළිබඳව කළ යුත්තේ කුමක්ද කෞරුණී ස්වාමීන් වහන්සේ කියා මේ සදහැත සදහැති අපි විමසා තිබෙනවා. මම හිතන්නේ මේක ඒක සමාජ ව්‍යසනයක්. ඇත්තටම මොකද මේක නෑ නෑ එහෙම වෙන්නේ නෑ කියලා බැහැර කරන්න බෑ ওই ප්‍රශ්නේ. ප්‍රශ්න බැහැර කරන්න බැරි මම හිතන්නේ අපි ප්‍රශ්න සාකච්ඡා කරන වෙලාව තෝරා ගැනීමේදී විශාල ප්‍රශ්න ප්‍රමාණයකින් තෝරා ගැනීමේදී ඔය කතාව අපි අතරත් ඔය වගේ සාකච්ඡාවක් ඇති වුණා ඒ වෙලාවේ සාකච්ඡා කරන වෙලාවේ ප්‍රශ්න ටික තෝරා ගැනීමේදීත් මොකද මේ මේක අයින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මේක ඇත්තටම සමාජ ව්‍යසනයක් බවට පත් වෙමින් තියෙනවා සමහර අය තමන්ගේ ලෞකික දියුණුව සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා දෙමව්පියෝ සමහරලාට චෝදනා කරනවා අපේ ළමයා කම්මැලියෙක් වෙලා ඉන්නවා කියලා කිසිදාක උදේ ඉඳන් නිදා ගන්නවා කියනවා. මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ තමයි ධර්මය වැරදි පැත්තකින් අල්ලා ගැනීම. ඒ කියන්නේ මම ඔකට කියන්නේ මෙච්චරයි අනිත්‍ය ලක්ෂණය දැක්ක කෙනාගේ හිතේ හිත වැටෙන්නේ උපේක්ෂාවටයි. හරි විදිහට අනිත්‍ය ලක්ෂණය දකිනවා නම් හිත වැටෙන්නේ උපේක්ෂාවට. ඒක ගැටීමකට නෙවෙයි. ඔය ඇති වෙලා තියෙන්නේ ගැටීමක්. ඒ ගැටීම ඇති වෙන්න හේතුව තමයි ඒකත් ඒ හිතන විදිය වැඩක් නැහැනේ. ඔක්කොම අනිත්‍යයිනේ. ඔක්කොම අනිත්‍යයිනේ කියලා. එතකොට දැන් ওই වගේම කාරණාවක් වෙනවා මැරෙනවනේ. මැරෙනවනේ වැඩක් නැහැනේ කියලා හිතනවා. ඒකත් අනිත්‍ය ලක්ෂණයට හේතුවක් වෙනවා. හැබැයි ඉතින් මම එතකොට අහන්නේ මැරුණ නැත්නම් මොකද කරන්නේ? නේ මැරුණ නැත්නම් මැරුණානේ මැරුණානේ කියලා. මැරුණොත් හොඳයි මැරුණ නැත්තම් ජීවිතේ මොකද කරන්නේ? මෙච්චරයි කියන්න තියෙන්නේ. යම් කිසි කෙනෙක් කල්පනා කරන්න මම මගේ ලෞකිකත්වය දිනු කරගෙන යනකොට ඒකට බැඳෙන්නේ නැතුව දිනු කරගෙන යන්න ඕන. තණ්හා, දෘෂ්ටි, මාන්න සහිතව අධික බැඳීමක්. හැම කෙනෙකුටම සැලැස්මක් තියෙන්න ඕනේ. බලාපොරොත්තු තියෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුව කෙරෙහි සැලැස්ම කෙරෙහි තණ්හාවයි තියෙන්න ඕනේ. දැඩි ගැනීමයි නොතියෙන්න ඕනේ. ඒ දැඩි ගැනීම නොතියා අපි මේක කරගෙන යන්නේ කොහොමද? අපිට ලැබෙන හැම දෙයක්ම කවිඳ මහත්මයා මේ වෙනස් වෙන බව මට නිබඳව දැනෙනවා නම් හරිද මම ඒ කියලා නිකන් ඉන්නේ නැහැ මේක කරගෙන යන්න ඕනේ නේද නැත්තම් අර කවුරු හරි සටන් කරනකොට අනේ සටන් කරනවනේ සටන් කරනවනේ කියලා ඉවරලා අපි සටන අතහැරලා හරියනවද නෑ නේද අපි ඒක පවත් පාලනය කරගන්න ඕනේ එහෙනම් ඒ වගේ මේක කරගෙන යන්න ඕන. තමන්ගේ ලෞකික ජීවිතය අරගෙන යන්න ඕන. උපේක්ෂාවෙන්, ඊටාම සහනයෙන් කලබල නැතුව යන්න පුළුවන් හැම කෙනාට. අනිත්‍ය සංඥාව ඇති කරගත්ත කෙනාට කලබලයක් නැතුව යන්න පුළුවන්. අනිත්‍ය කොහොම නොසන්සුන් වෙනවා, පීඩණයටපත් වෙනවා, කලබල වෙනවා. අන්නේ මොකක්වත් නැතුව යන්න පුළුවන් අනිත්‍ය සංඥාව තියෙනවනම්. එතනදී ඔන්න මේ කාර්යක්ෂම ජීවිතයක් තියෙනවා දැන්. හුඟක් අයට වෙන දේ. මේ පැත්තේ තියෙනවා අපි හිතමු මේ ලෝකෝත්තර ජීවිතය. මේ පැත්තේ තියෙනවා ලෞකික ජීවිතේ ගත කරන කාලය මම මේ කියන්නේ. මෙයා දැන් අනිත්‍ය සංඥාව වඩනවා. හරිද? දැන් සියලු දේ ඉතින් වෙනස් වෙනවනේ නැති වෙනවනේ කියලා මේ කාලය අඩු කරනවා දැන්. ලෞකික පැත්ත අඩු කරනවා. අඩු කරා නම් ඇත්තටම කලකිරීමකින් කම්මැලියෙක් නෙවෙයි නම් මේ මේ පැත්තෙන් අඩු කරපු කාලය මේ පැත්තෙන් වැඩ කරන් අඩු කරපු කාලය කොයි පැත්තටද වැටෙන්න ඕන? ලෝකෝත්තර පැත්තේ දියුණුව සඳහා වැටෙන්න ඕනේ. දැන් වෙලා තියෙන්නේ මොකද්ද? මේ වැදට ඇවිල්ලා නිකන් ඉන්නවා. අරකට නැහැ මේකට නැහැ. එහෙම හරියනවද? නෑ එහෙම හරියන්නේ නෑ. එහෙනම් මතක තියාගන්න හොඳට මම නිකන් ඉන්නවා නම් වැඩක් කරන්නේ නැතුව එහා පැත්තටත් නැතුව මෙහා පැත්තට මම අමුම අමු කම්මැලියෙක්. ඒක මතක තියාගත්ත නැති ලෞකික ජීවිතේට ලෞකික දියුණුවට කවදාකවත් ධර්මයේ කිසිම කරුණක් බාධාවක් වෙන්නේ නැහැ. යහපතක්මයි වෙන්නේ. ඇයි? කාමචන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුස විචිකිච්ඡා කියන නීවරණ යටපත් වෙනකොට හිත හිත කාර්යක්ෂම වෙනවා. හිතේ ඇලෙන ගතිය අඩු වෙනවා. ඕනම අරමුණකට යන්න විශාල රුකුලක් ඇති වෙනවා කියන්නේ. එහෙමයි සන්නස. සදහතුනේ ජීවිතේ නිවැරදිම වෙනස ඔබට ළඟා කර දෙන්නට අපි ප්‍රතිවේක්ෂා වැඩසටහන ඔබ වෙනුවෙන් දෛනිකව ගෙනෙනවා. ඉතින් බොහෝ දෙනා අපේ බෞද්ධ සමාජාචාලයේ කාර්යාලයට පැමිණ ඔවුන්ගේ ජීවිතයේ નિවැරදිම වෙනස දැන් දැන් සිදුවනවා කියා ඔවුන් අපට පවසනවා. ඇත්තෙන්ම සොයන්වන්සේ අපිට සතුටක්. අපි බෞද්ධ සමාජාචාලයේ තුලින් පූජනීය දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ආරම්භ කළපු මේ මාධ්‍යජාලය තුලින් අපි නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ තවත් කෙනෙකුගේ ජීවිතයක් නිවැරදි කරන්නට. ඉතින් ඒ සඳහා අපේ පූජනීය උඩුගම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේ මේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ආරම්භ කරමින් ඔබේ ජීවිතයේ નિවැරදිම වෙනස ඔබට ඉතාමත් ඉක්මනින් ළඟා කර දෙන්නට සූදානම්. ශ්‍රදහතුනි අනිත්‍ය සංඥාව ඇසුරෙන් අද දවසේ සජීව වැඩසටහන අපි ගෙනෙන්නේ ඔබ යොමු කර ඇති ප්‍රශ්න පිළිබඳවයි ඔබ යොමු කර ඇති යක්ල පිළිබඳවයි අපි මේ සජීව හෝරාවෙන් කතා කරන්නේ. එහෙනම් ඊළඟ ප්‍රශ්නේ අපි ස්වාමින් වහන්සේගෙන් විමසන්නට කැමති. අනිත්‍ය සංඥාව ඇති කර ගැනීම පිළිබඳව කියා දුන් පිළිවෙල ඉතාමත් ප්‍රායෝගිකයි. මෙසේ සිදු කිරීමේදී විතක ඉතාම ප්‍රබලව අනිත්‍ය සංඥාව ඇතිවද ඒ ඉක්මනින් පිරිහීමට පත්වනවා. කෙතරම් උත්සාහ කරද සමහර වෙලාවට මෙම සංඥාව උපදවා ගැනීමට නොහැකි නොහැක කළ හැකි දේ කුමක්ද කරුණාවෙන් පහදා දෙන්න ස්වාමින්වහන්ස. ගාල්ල උඩුගම ප්‍රදේශයේ ප්‍රත්‍යක්ෂා වැඩසටහන අසන්නයක් තමයි අපිට මේ ප්‍රශ්නය යොමු කර තිබෙන්නේ. මේ ප්‍රශ්නය පැහැදිලිවම මම මෙහෙම කිව්වොත් කාටවත් හයියක් ඇති වෙයි. අනිත්‍ය සංඥාව ඇති කරගන්න කාලෙදී ප්‍රබලව උත්සාහ කරන කාලෙදී මටත් තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ඔය. එතකොට ඇයි මම ඒක කියන්නේ අනිත් අයට ශක්තියක් වෙන්න මේක තමයි ලොකුම ප්‍රශ්නේ. ඕක තමයි ලොකුම ප්‍රශ්නේ. අපි කොච්චර උත්සාහ කරගෙන ගියත් සමහර වෙලාවට දැන් දන්නවා මේක අනිත්‍යයි කියලා. ඒ සමහර වෙලාවට මොනවා හරි අපි තද බැඳීම් තියෙන දේවල් ඉදිරියේදී මේක වෙන්නේ. හොඳටම දන්නවා. හොඳටම දන්නවා. හොඳටම තේරෙනවා මේ දන්නවා මේක ඒ වුණාට දැන් අන්න ඒ වුණාට කියන වචනේ තමයි කියන්නේ. හරිද? නේද? අනිත්‍යයි තමයි නේද? වෙනස් වෙනවා තමයි. ඒ වුණාට මේක තියෙනවා. අපි හුඟක් වෙලාට ඔක ආදරයක් වගේ බැඳීම් වගේ ඉදිරිය තමයි ඔක තියෙන්නේ. ඒ වුණාට මේක වෙනස් වෙන එකක් නෑ. ඒ වුණාට බලාපොරොත්තු කියන එක තව මොහොතකින් ඒ වුණාට ඒ වුණාට කියලා මේක මම මෙහෙම කියන්නම් අපේ ගවින් මහත්තයා මේ සමහර දැකලා තියෙනවද සමහර අය රණ්ඩු වෙන එක පොකරට දැන් සමහර අය ගොඩ තරහ ගිහිල්ලා මේ තද රණ්ඩු ගහගන්න අවස්ථා තියෙන්නේ. ඒ ගහගන්න අවස්ථා බේරන වෙලාවල් දැකලා තියෙනවද? අන්න ඒ වෙලාවල් වලදී මේ දෙන්නව මොකද කරන්නේ දෙපැත්තට ගිහිල්ලා කට්ටිය අදිනවා. මේ ගහගන්න දැන් මෙහෙම හූරගෙන මේ නේද මෙහෙම ඉන්නවා දැන් දෙන්නේ හූරගෙන ඉන්නවා. අදිනකොට ඒ දෙන්නට උමනාවක් නැහැ ගැලවෙන්න. නේද? දෙන්නම කොහොමද? පුළුවන් තරම් අන්තිම මොහොතේ පයින් පාරක් හරි ගහන්න තමයි බලන්නේ. ඇදගෙන යද්දි නේද? ඇදලා ගලවන්න ඕන. මට මතකයි ඒක ළමයි දෙන්නෙක් දහම් පාසල් ළමයි දෙන්නේ පොඩි දෙයකට එක දවසක්. මේ එක විහාරස්ථානකදී මමත් ඉන්න තැනක ගහගත වතුර ගහන්න අන්තිම දෙන්නට. ඒ pore ගලවන්න බැරි වුණා. මේ වයින් මෙහෙම අල්ලගෙන ආන් ඒ වගේ තමයි ඇලීම කියන එක. හරිද? ඒක අපි ගලවන්න හදනකොට අනිත්‍ය ලක්ෂණය වගේ මොකක් හරි එකකින් අපේ හිතට හොඳට දැනෙනවා මේක අපි කොච්චර අනිත්‍යයි කිව්වත් කොච්චර අනාත්මයි කිව්වත් කොච්චර දුකයි කිව්වත් මේකෙන් ඇදලා ගන්න මෙහාට බෑ. ඒක එහෙම නිකන් තදබල ඇලීමකින් ඉන්න බව නිකන් චිත්‍රයක් වගේ හිතට දැනෙනවද නැද්ද මම මෙහෙම කියන්නේ? අන්න ඒකට තමයි තවත් දේවල් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒකට අවශ්‍ය කරනවා වීරය. හදා ගන්න ඕන වීරය. අදිස්ථානය. සිහිය. ඉතින් මේ හැම දෙයකින්ම ඒකටයි ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ම දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ. එක තැනකින් මේක කරන්න අමාරුයි. එක දෙයකින් විතරක් කරන්න අමාරුයි. ප්‍රඥාවෙන් විතරක් කරන්න අමාරුයි. ඒ ප්‍රඥාවට රුකුල් දෙන සම්මා වායාමයක් සම්මා සතියක් හරි මේ හැම පැත්තකින්ම ඊළඟට සීලයෙන් ලැබුපවන්නරේ මේ හැම එකකින්ම උන නැත්තම් කොච්චර උත්සාහ කරත් අදාළ කන්ට යන්න බෑ හැබැයි ওই විදිහට වීරයෙන් තදින් මේක වෙන් කරගත්ත දවස කියලා කියන්නේ මාර්ගසිත පහළ වෙලා අපි සත්‍ය අවබෝධ කරාට පස්සේ ආයෙ කිසිම උත්සාහයක් ඕනේ නැහැ ඒ පැත්තට යන්නෙම ආයෙ නිත්‍ය සංඥාවට යන්නෙම නැහැ ඒකින්දා වැටෙන වැටෙන හැම වෙලාවෙම. ඒක මම කියන්නේ මේක ලෞකික ජීවිතේට කොච්චර වටිනවද කියලා මේ ලෝකෝත්තර කතාවක් අර. වැටෙන වැටෙන හැම වෙලාවෙම කියන්නේ නිත්‍ය සංඥා වෙලා පරදින තැන. නිත්‍ය සංඥා වෙලා පරදින පරදින හැම වෙලාවකම තමන් මානසිකව වැටෙන්නේ නැතුව නැවත නැවත නැවත නැවත අනිත්‍ය සංඥාව පුදවා ගන්න ඕනේ. එවැනි පුහුණුවක් කරන කෙනෙකුට සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නයක් ඇති වෙලා වැටෙන වැටෙන හැම වෙලාවෙම තමයි මොකද කරන්නේ? පීඩාවටපත් වෙන්නේ නැතුව නැගිටින්න අධික වීරයකින් නැගිටින්න නැගිටින්න පුළුවන් පුහුණුව එයාට ලැබෙනවා. ඉතින් ඒකින්ද ධර්මය තුලින් අපි මේ ලබන්නේ යම්කිසි මානසික විසඳුමකට මනස එක්තරා ආකාරයකට ක්‍රියාත්මක කරන විසඳුමකට පුහුණුවක් මේ ලබන්නේ. ඉතින් ඒකින්ද කොච්චර වටිනාකමක් තියනවද? ඒකින්ද ඔය තැනදී උත්සාහය අතාරින්න එපා කවදාකවත්. ඒ උත්සාහය අතාරින්න එපා. නැවත නැවත නැවත නැවත ප්‍රබලමදිකමයි මේ තියෙන්නේ. තව තව තව තව ප්‍රබල කරන්න. හරියට සතුරා දුබල කරන් තමන් ප්‍රබල වෙනවා වගේ. කොයි හරි වෙලාවක අපි නොහිතපු වෙලාවක අපිට තේරෙයි සාර්ථක වෙනවා කියලා. අපේ ස්වාමීන් අර මේ සඳහා අර දරුවන් උදාහරණයට ගත්ත නිසා මම මේ ප්‍රශ්නේ විසඳන්නේ. දරුවන්ට අනිත් සංඥාව සිදු කරන්නට මඟ පෙන්වුවොත් මොන වගේ දෙයක් වේවිද? බොහොම වටිනවා. ඒ කියන්නේ දරුවන්ට ඇත්තටම මේ අනිත්‍ය සංඥාව පුහුණු කරන්න මඟ පෙන්වීමෙන් ඒ දරුවන්ගේ තුල පැහැදිලිවම ජීවිත අවබෝධයකින් මුණ දෙන්න එකක්ට ලොකු පුරුද්දක් ඇති කරගන්නවා. අන්තිමට දරුවන්ට හරි පහසුයි මේවා කියලා දෙන්න. හරි දරුවන්ට කියලා දෙන්න පහසු අනිත් එක කියන්නේ අමාරු දෙයක් නෙවෙයි. දරුවෝ ඇත්තටම තේරුම් ගන්නවා නම් දැන් බලන්න හුඟක් දරුවන්ගේ ජීවිත අසාර්ථක වෙන්නේ තමන් ළඟට එන මිත්‍රයා. තමන් ළඟට ආදරය කරන්න එන අය. තරුණ දරුවන්ට ඒ වගේ ප්‍රශ්න එනවනේ අපි වහලා කතා කරන්න දෙයක් නැහැනේ. ඒ සියලු දේ ඉදිරියේ යාලා අම්මා තාත්තගේ ආදරයටත් වැඩිය අම්මා තාත්තගේ රැකවරණටත් වැඩිය යාළුවෝ මිත්‍රයෝ ඒවා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ විදිහට දැඩි සිතුවිලි යාලට ඇති වෙනවා ඒ වයසේදී හැටි. ඉතින් ඒවත් එක්ක වෙන්නේ අනිත් මග පෙන්වීම ඔකොටෝම බාධා වෙන එක. ඉතින් ඇත්තටම මේ අනිත්‍ය ලක්ෂණය යම්කිසි දරුවෙක් තුළ තියෙනවා නම් ඒ දරුවාට මම අර කලින් කිව්වා වගේ ගොඩාක් උපේක්ෂාව එයා දන්නේම නැතු උපේක්ෂාව ඇති වෙනවා. අර තද ඇලීම් ඇති වෙන කාලේ ඒක හරීම අපි ඔය ටික කලින් මතක් කරලා තියෙනවා හරි ඛේදවාචකයක් මේක ඇත්තටම මොකද මේ අපිට අපේ ජීවිතයේ හැරුම් ලක්ෂ ටික ඔක්කොම තියෙන්නේ මේ අවුරුදු 10යි 20යි අතර කාලය තමයි මුළු ජීවිතේම කොයි පැත්තට හැරෙන්නේ කියලා තියෙන්නේ. ඒ වෙලාවේ තමයි සංකීර්ණම මානසික තත්ත්වයේ තියෙන කාලෙම තමයි ජීවිතේ කොයි පැත්තටද කියලා කෙනෙක්ගේ තීරණය වෙන්නේ. ඒ කාලෙදී යම් කිසි විදිහකින් අසුබ සංඥාවක්, අනිත්‍ය සංඥාවක්, අනාත්ම සංඥාවක් වගේ එකක් ගොඩක් අමාරු නෑ ළමයෙකුට සංකල්ප ඇති කරන්න. එවැනි තත්ත්වයකට ඒ ළමයින්ගේ මනස යම් විදිහකින් පුහුණු කරන්න පුළුවන් නම් එයාලගේ නීවරණ යටපත් වෙනවා. එයාලගේ දැඩි ගැනීම අඩු වෙනවා. ඒකත් එක්ක එයාලා නිවැරදි තීරණ ගන්නවා. ඇත්තටම නිවැරදි තීරණ ගන්නවා. ඒක අපේ පොඩි ස්වාමීන් වහන්සේලාගෙන් අපිට තේරලා තියෙනවා. අපිත් එක්ක ඉන්න දරුවන්ගෙන් අපිට ඒක තේරලා තියෙනවා. එයාලා කොච්චර සාන්තව කොච්චර නිවැරදිව පීඩණයකින් තොරව අඩුම ගානේ මතක ශක්තිය පවා තියෙනවා මේ මේවා යටපත් වෙනකොට මේ කෙලස් ධර්මයන්. ඉතින් ලොකු ප්‍රයෝජනයක් තියෙනවා මහත්මයා. ඒක ඒ සඳහා අපි ඇත්තට ලොකු උත්සාහයක් මේ වෙනකොටත් ගන්නවා. එහෙමයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැඩිහිටි ඔබට අපට මෙන්න ආදරණීය දරුවන්ටද වැඩසටහන් කිහිපයක් පවත්වනවා. ඉතින් අපි ආරාධනා කරනවා ඔබේ ආදරණීය දූ පුතා ඒ වැඩසටහන් සඳහා සහභාගී කරවන්න. මේ ධර්මයේ තුලින් ඔබේ දියණියට, ඔබේ පුතණුවන්ට ජීවිතයේ ජය ගන්නට මඟ පෙන්වන්න අපි ආරාධනා කරනවා ආදරණීය දෙමව්පියන්ට. ඒ වගේම තමයි ඔබටත් පුළුවන් ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනට ගැටළු යොමු කරන්නට දුරකථන මාර්ගයෙන් මේ වගේම WhatsApp මාර්ගයෙන් Viber මාර්ගයෙන් කෙටි පණිවිඩ මාර්ගයෙන් ඔබට පුළුවන් අපගේ ප්‍රතිවේක්ෂා වැඩසටහන පිළිබඳව ඒ වගේම ප්‍රතිවේක්ෂා වැඩසටහන පිළිබඳව පැන නගින ගැටලු පිළිබඳව ඔබට ඔබගේ ගැටලු විමසන්නට ඒ සඳහා අපේ දුරකථන අංකය ඔබට මතක් කරන්නම් 077යි 499 84යි 84 දුරකථන අංකය ඔබ වෙනුවෙන්ම ක්‍රියාත්මකයි. ඊළඟ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් විසන්නට කැමති පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දැකීම යනු කුමක්ද? එය සිදු කරන්නේ කොහොමද? ඒ පිළිබඳවත් අපේ විමසා තිබෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකින්න නම් පංච උපාදානස්කන්ධය වෙන් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය තමන් තුළින් වෙන් කරගෙන දැකගන්න මේකයි රූපස්කන්ධය මේකයි වේදනාස්කන්ධය මේකයි සංඥාස්කන්ධය මේකයි සංකාර ස්කන්ධය මේකයි විඥාන ස්කන්ධය කියලා වෙන් කරගන්න පළවෙනිම පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ වෙන් කරගෙන විතරක්ම අදී ඊට පස්සේ අපි ඒක ඇත්තටම ඒ එතන තමයි අනිත්‍යානුපස්සනා කියලා කියන්නේ. එතකම්ම තියෙන අනිත්‍ය සංඥා කියන එකයි යම් කිසි කෙනෙක් රූපයට සමවැදී නැත්නම් වේදනාවට සිත එකඟ කර වේදනා සංතතියේ සිත එක දිගට රඳවා ගන්න යම් කිසි කෙනෙකුට පුළුවන්කම තියෙනවා නම් වෙනස් වෙන්න නොදී හිත එතකොට අපිට වේදනාව විමසන්න පුළුවන්. වේදනාව විමසන්න පුළුවන්. මම ඔකට උදාහරණයක් කිව්වා. අපි හිතමුකෝ පිළිගැනීමේ නිලධාරියෙක් ඉන්නවා. මෙයාට කියනවා ওই දොරෙන් කවුරු හරි ඇතුල් වෙයි. ඇතුල් වෙලා ආපහු යයි. විනාඩි 10කට සැරයක් කවුරු කෙනෙක් ඇතුල් වෙනවා. ඒ ඒක ගැන අවධානයෙන් ඉන්න කියලා. එච්චරයි අපි කිව්වේ. එතකොට එයා එනවා යනවා එනවා යන එන කට්ටිය පිළිබඳ අවධානයෙන් ඉන්නවා. අපි එයාගෙන් අහනවා වෙලාව පහු වුණාට පස්සේ ගිහිල්ලා අහනවා ආවේ එක එක්කෙනාමද නෑ එයා කියනකොට නෑ නෑ වෙනස් අය ආවා නම් වෙනස් අය ආවා කියලා කියනවා. අපි යට කිව්වද වෙනස් අය ආවද කියලා බලන්න කියලා? නෑ. ඒකට එයා දන්නවද නැද්ද? අවධානයෙන් ඉන්නකොට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ වේදනාවේ හෝ සංඥාවේ හෝ සංස්කාරයේ හෝ විඥානයේ හෝ අනිත්‍ය ස්වභාවය ඒකේ ඇතිවීම නැතිවීම පිළිබඳ අවධානයෙන් ඉන්න පුළුවන් නම් වැටහෙනවා අපිට. හරිද මේ කියන ඕලාරිකව මේ කියන අම්මා නිත්‍යයි තාත්තා නිත්‍යයි ශරීරය නිත්‍යයි කියනවා වගේ නෙවෙයි තමන් අපි හොඳට දන්නවා හැම වේදනාවක්ම හැම වේදනාවක්ම මේ සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යන එකක් අපි වේදනාව ගැන කතා කරොත් එහෙනම් හැම චිත්තක්ෂණයකම වේදනාව වෙනස් වෙනවා නමුත් අපිට දැනෙන කකුලේ වේදනාව එක දිගට තියෙනවා ආතේ වේදනාව එක දිගට තියෙනවා මේ වගේ ඉතින් ඒවා ළඟ ළඟ ළඟ ළඟ ඇතිව නැති වෙන බව තේරුම් ගන්න කෙනාට තේරෙනවා ඒ ඇතිව නැතිව නැවත ඇති වෙන්නේ වෙනස් වෙලා කියලා ඒකත් එක තමයි මේ කඩාවැටීම සිද්ධ වෙන්නේ කඩාවැටීම කියන්නේ අපි ලොකුවට බැඳගෙන තිබුණ ගොඩ දේවල් අන්තිමට මේ ඔක්කොම බලාපොරොත්තු ඇති කරගෙන තියෙන කවද මහත්තයා සැප වේදනා සඳහා ඔක්කොම ලකා සැප වේදනා සැප වේදනා අපි මෙතනින් මට එක දිගට සැප වේදනා ලබන්න පුළුවන් කියලා. ඉතින් ඒ එහෙම කරන්න බැරි මේ සංස්කාරය සංස්කාරයට ඕන හැටියට යන එකක් මිසක් මට ඕන හැටියට පවත් ගන්න බැරිය කියලා ඇත්තටම කලකිරීම ඇති වෙන ඒ කලකිරීම කියන්නේ මේ ඇඬෙන වගේ කලකිරීමක් නෙවෙයි. මම මොනවද ඉස්සරහට කරන්නේ? දැන් අපි හැමෝටම සාමාන්‍ය ජීවිතේ කලකිරීම ඇති වුණාම තියෙන්නේ අහවල් දේ හම්බුනාම හරියයි අහවල් දේ හම්බුනාම හරියයි ඉන්නකො මම මට කලකිරීමක් ඇති වෙනවා මම මෙන්න මේ දේවල් හදා ගන්නවා කියලා එක එක ජීවිතේ සමහරලාට අපි ජීවිතේ පෙරදුනහම නේද දැඩි අදිස්ථාන ඇති කරගෙන සමහර දේවල් එකතු කරගන්න හදනවා ඒක නරකයි කියන එක නෙමෙයි මම කියන්නේ එතන තණ්හාව තිබුණොත් එහෙනම් ඒක හින්දා දවසක පීඩාවටපත් වෙනවා අපි පීඩාව හින්දා පීඩාවක්ම හදා ගන්න හදනවා හැබැයි යම් කිසි කෙනෙක් අර මං කලින් කිව්වා වගේ ජීවිත සැලසුම් ඇති කරගන්නකොට ඔය අනිත්‍ය දැක්කනම් හරියට එයාට තේරෙන විදිහ තමයි මම මොනවද ඉස්සරහට කරන්නේ මම එකතු කරගන්න හදන සියලු දේත් මට ලැබිලා තියෙන සියලු දේත් වෙනස් වෙන දේවල්. මේ වෙනස් වීම නවත්තන්න බෑ. හරි එතන තමයි අපිට හම්බෙන ලොකුම ප්‍රහාරය. එතෙන් තමයි මුහුණ දෙන්න අමාරුම තැන. අපිට ලැබිලා තියෙන ඉහළයි කියලා හිතෙන උතුම් කියලා තියෙන සියලු දේ අපි කියන්නේ මොකද්ද? වෙනස් වෙන්නේ නැති කියන බලාපොරොත්තුව. මේකත් එක්ක සියුම් වශයෙන්ම දැනෙන්න පටන් ගන්නවා. මේ වෙනස් වීම නවත්තන්න බෑ. ඒකට මුහුණ දෙන්න තමයි අමාරු. ඉතින් පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින කෙනාට ඒ කලකිරීම ඇති වෙනවා මේ වෙනස් වීම මේ වෙනස් වීම මට ඕන හැටියට වෙන්නෙත් නෑ මේ වෙනස් වීම නවත්තන්න බෑ හරිද මේ ලෝකේ මට අයිති නැති බව ඒකත් එක්ක අනාගතයේ තියෙන සංස්කාරය පිළිබඳව අපි කියන්නේ බය තුප්පට්ටාන අපි දැන් ඕකෙන් පස්සේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ මේ ඉදිරියට කතා කරනවා අපි විසුද්ධි හත පිළිබඳව එතකොට තේරෙයි මේ ඔය විසුද්ධි හත සම්පාදනය කරගද්දී ඇති වෙන ගැටලු මොනවද කියලා ඇති වෙන මානසික තත්ත්වයන් මොනවාද කියලා. ඉතින් එවැනි උතුම් මානසිකත්වයකට පත් වෙන්නයි අපිට ওই පංච පාදානස්කන්ධය දකින්න ඕනේ. ඉතින් ඒ සඳහා චිත්ත ඒකාග්‍රතාවයක් හැදෙන්න ඕනේ. ඒ සඳහා සීලයෙන් අනිකුත් භාවනා වලින් පෝෂණය වෙන්න ඕනේ. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය වැනි දේවල් වර්ධනය කරගන්න ඕනේ පංච පාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම සඳහා. එහෙමයි සර්. අනිත්‍ය සංඥාව ඇසුරෙන් කෙරෙන මේ සජීවී සාකච්ඡාව මෙලෙසින් අපි ගෙනෙනවා ඔබ වෙනුවෙන්. එසේනම් අපි ඔබට පොරොන්දු වූවා පසුගිය සතියේ අර්ධ දෙකකට තමයි ප්‍රතිවේක්ෂා වැඩසටහනේ සජීව වැඩසටහන ක්‍රියාත්මක වන්නේ කියලා. ඉතින් අනිත්‍ය සංඥාව ඇසුරෙන් කෙරෙන අවසන් ප්‍රශ්නයයි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේකින් දැන් විමසන්නේ. මරණ සතිය වැඩිවීමෙන් අනිත්‍ය සංඥාව පරිපූර්ණ වශයෙන් වර්ධනය කරගත නොහැකිද? මේ පිළිබඳව හබරාදුව ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරන සදහැති පිරිසක් අපෙන් විමසා තිබෙනවා. ඔව් මම හිතන්නේ අර අපේ කවිද මහත්මයා මතක් කරා වගේ මේ ගැටලු අපිට වෙලා තියෙන ගැටලු දිහා බලපුවාම තේරෙනවා මේවා හරි මේ ප්‍රායෝගික தත්වයකට කට්ටියපත් වෙමින් පවතිනවා කියලා ඒ විතරක් නෙවෙයි අපි සමහර තැන්වලට සම්බන්ධ වුණාම ඇත්ත වශයෙන්ම අපිට තියෙන ඇවිල්ලා සාකච්ඡා කරන දේවල් විශේෂයෙන් තරුණ අය ඇවිල්ලා සාකච්ඡා කරන දේවල් බලපුවාම මේ පිළිබඳ උනන්දුවක් ඇති වීමෙන් තියෙන වෙනසක් ඇති වීමෙන් තියෙන බව හඳින් පේන්න තියෙනවා. ඇත්තට මරණ සතිය වැඩිවීමෙන් අපිට විශාල වශයෙන් අනිත්‍ය සංඥාව විතරක් නෙවෙයි දුක්ඛ සංඥාව අනාත්ම සංඥාව කියන ත්‍රිලක්ෂණයම මතුවෙනවා මරණ සතිය වැඩිවීමෙන්. ඉතින් ඒකින්ද මොකද අපි දන්නවා මරණය කියන එක ලොකු විශාල වෙනසක් ජීවිතයේ සිද්ධ වෙන. මරණය කියන එක වෙනසක්. ඒ වගේම තමයි මරණයේදී තමයි මරණය අපේ ජීවිතය කියන්නේ සිද්ධි ගොඩක්. අපේ ජීවිතය කියන්නේ සිද්ධි ගොඩක්. සිද්ධි ගොඩක එකතුවක් නැතිතේ කියලා කියන්නේ ඒ සිද්ධි වල සමහර තැන් වල සමහර තැන් වල අපිට අනිත්‍ය ලක්ෂණය දැනලා තියෙනවා. දුක්ඛ ලක්ෂණය දැනලා තියෙනවා. සංස්කාරයේ දුක්ඛ ලක්ෂණය හොඳට විඳලා තියෙනවා. නේද? නැත්තම් සංස්කාරයේ දුක නැත්තම් ඔය කිසිම තැනකදී දුක් ඇති වෙන්න දෙයක් නැහැ ඔකස්සේ. නේද? එහෙනම් ඒක එහෙම කියනවා. ඊළඟට අනාත්ම ලක්ෂණය හොඳටම විඳලා තියෙනවා. ඉතින් මරණය කියන අවස්ථාව කියන එක තමන්ගේ සහ අනුන්ගේ මරණය කියන අවස්ථාවේදී අපි අපිට සමහරවිට දැනিলা ඇති හොඳට. නේද? අනුන්ගේ මරණය සහ ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන එක තේරෙනකොට මේ දැනලා තියෙන නේද? අනේ මට මේක වෙන්න දෙන්න නැතුව තියාගන්න තියනවා නම් කියලා නේද? ඒ කියන්නේ මට ඒක කරලා පෙන්නන්න බෑ. ඇතුලේ තියෙන හැඟීම කවුරුත් දන්නවා නේද? මේක වෙන්න දෙන්න නැතුව තියාගන්න පුළුවන් නම් කියලා නේද? මේක නොවිය යුත්තක් වුණා කියලා නේද? දත්මිටි කන ගතියක්, වැළපෙන ගතියක්, කෑ ගහන ගතියක් මේ ඔක්කොම හැමෝම මොකද්ද මේ ලක්ෂණේ ඇවිල්ලා තියෙන්නේ? අනිත්‍ය වෙනස් කරගන්න බැරුව දඟලන්නේ. නේද? අනාත්ම ස්වභාවයයි ඒ අත්දකින්නේ. දුක්ඛ ස්වභාවයයි ඒ අත්දකින්නේ. එහෙනම් මරණ සතිය වර්ධනය කරන කෙනෙකුට නිබඳව මරණය මතක් වෙන කෙනෙකුට ත්‍රිලක්ෂණය මත වෙනවා. ඒකෙන් අනිත්‍ය ලක්ෂණ ඉස්මතු කරගන්න පුළුවන්. ඒ තුලින් නාම රූප පරිච්ඡේද වැනි තත්වයකට යන්න පුළුවන් චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක. ඒ තුලින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකින්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද මරණ සතියකින් විතරක් පවා ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සදහතුනේ අද දවසේ අනිත්‍ය සංඥාව ඇසුරෙන් කෙරෙනු ඒ ගැටලු පිළිබඳව අපි දැන් මෙතනින් පසුව කතා කරන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් අනිත්‍ය සංඥාව ඇසුරින් ඔබට යම්කිසි ගැටලුවක් තවත් මතුවී තිබෙනවා නම් අපිට ලිපියක් යොමු කරන්නට නිෂ්පාදක ප්‍රතිවේක්ෂා වැඩසටහන බෞද්ධ අමාත්‍යාලයේ අජී සේනානායක මාවත කොළඹ හත අපේ ලිපිණියට පුළුවන් ඔබට ප්‍රශ්න යොමු කරන්නට. අපි සූදානම් ඔබට ලිපියක් මාර්ගයෙන් ඒ ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙන්නට ඒ සඳහා අපේ පූජනීය පොහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නය ඒ සඳහා ඒ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්නට සූදානම් වෙනවා. සදහතුනි එසේනම් අපි දැන් මෙතෙන් පටන් කතා කරන්නේ ඔබ අපට යොමු කර ඇති පොදු ගැටලු පිළිබඳවයි. සදහතුනි අපගේ දුරකථන අංකයට බොහෝ දුරකථන ඇමතුම් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. ඒ වගේම කෙටි පණිවිඩ රාශියක් ලැබෙනවා. ඒ වගේම තමයි ලිපි ලිපි සාමාන්‍යයෙන් සතියකට 300ක් 250කට අධික ප්‍රමාණයක් අපිට ලිපි ලැබෙනවා. ඉතින් මේ වාගෙන් අපි තෝරාගත් ප්‍රමාණයක් තමයි තෝරාගත් ප්‍රශ්න හතරක් පහක් තමයි අපි ඔය වගේ මේ ඒ ලිපි වල කරුණු ගැන අපි නොසලකා ඉන්නව නෙවෙයි අපි වැඩසටහන ඇත්තටම දැන් මේ ඉදිරියේදී විසුද්ධි හත පිළිබඳ වැඩසටහන් ටික අපි යොදන්න කල්පනා කරේ මේ ලිපි ඇසුරෙන් තියෙන ප්‍රශ්න ටික විසඳන්න. ඉතින් එවන ඒ ලිපි මේ අහක යනවා නෙවෙයි ඒවා ඍජුවම කතා කරේ නැතත් ඒ හරහා ප්‍රත්‍යක්ෂ වැඩසටහනට අදාළ මාතෘකා නිර්මාණය වෙනවා. එහෙමයි සර්. ඉතින් අපි එලෙසින් ඔබට සිහිපත් කරන්නේ ඔබත් ප්‍රතිවේක්ෂා වැඩසටහන ශ්‍රවණය කරලා ඔබ ගැටලුවක් අපිට යොමු කරලා ඔබට පිළිතුරක් ඇයි ලබා නොදුන්නේ කියලා ඔබ කනස්සල්ලෙන් ඇති කනකාටුවටපත් වෙන්න එපා. ඔබේ ඔබ යොමු කර ඇති ප්‍රශ්නයට අපි අනාගතයේ නොදුරු දිනක ඒ ගැටලු සඳහාත් අපි ඔබට පිළිතුරක් ලබා දෙන්නට සූදානම්. එසේනම් ප්‍රතිවේක්ෂා වැඩසටහනේ දේවනාර්ථයේ පොදු ගැටලු පිළිබඳව කතා කරන ප්‍රථම ප්‍රශ්නයයි ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට ඉතා වීරයෙන් කටයුතු කරමි. කතරම් උත්සාහ කළද අනුන්ගේ වැරදි සහ විශේෂයෙන් නොගුණ හමුවේ පීඩාවට සහ තරහටපත් වේ. විශාල අසරණ බවක් දැනේ. විසඳුමක් මේ සඳහා ලබා දෙන්න කියලා ස්වාමීන් වහන්සේලා සිටිනවා. කෙටි පණිවිඩයක් මාර්ගයෙන් යොමු කර ඇති ප්‍රශ්නයක් රත්නපුර ප්‍රදේශයේ ප්‍රතිවේක්ෂ වැඩසටහන ශ්‍රවණය කරන සදහවතෙක් තමයි මේ ප්‍රශ්නය අපට යොමු කර තිබෙන්නේ. මම හිතන්නේ කාටත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ නුගුණ හමුවේ තියෙන ගැටලුව සහ මේ ඔක තව අපි එකතු කරොත් එහෙම කෘතගුණ දන්නේ නැතිකම හොඳ හොඳ පස්සෙන් පැන්නීම මේවා ඉතින් සමාජයේ හැමදාම තියෙන ප්‍රශ්න. හැමදාම තියෙන දේවල්. නමුත් ඉතින් ඉවසනවා ඉවසනවා කියලත් හරි අමාරුයි වගේ දැනෙන වෙලාවකට නේද? අනිත් එක අපි කැපකිරීම කරපුවාම විශේෂයෙන්ම අපි ලොකු කැපකිරීම කරපුවාම මේ ප්‍රශ්නේ තවත් වැඩි වගේ දැනෙනවා. ඒක දෙන්නම එකක් එකතු කරන්නම් මම මේ මම දැක්ක අපේ දරුවෙක් අපේ කටයුතු කරන අය දාලා තිබුණා අපේ මේ මොකේද මේ මුහුණු පොතේ සටහනක් කළ හොඳ පිළිබඳව මේ එතකොට මේ කරපු හොඳ අතහැරලා දාන්න කරපු හොඳ අතහැරලා දාන්න අතහැරලාම නැත්තම් මේ තමන් පීඩාවටපත් වෙන්න පුළුවන් කියලා. මේකට එවලා තිබ්බ උත්තරයක් පිළිබඳව මම කියන්න හදන්නේ. එක්කෙනෙක් උත්තරයක් දාලා තිනවා මේ මට කියලා පෙන්වන එක මේ ආම්ඳුරනේ කොච්චර අමතක කරන්න හැදුවත් කරපු හොඳ අමතක වෙන්නේ නැහැ නේ කියලා. <coughs> ඇත්තම தත්ත්වය තමයි අපි කරපු හොඳක් තියෙනවා නම් අපිට අමතක කරන්න අමාරුයි. ඒක ඒකෙත් අපි අලංග ස්වභාවයක් තියෙනවා. ඔය ප්‍රශ්නෙත් තියෙනවා. අපි හොඳින්ම හොඳින් ඉඳ හදනකොට නේද කරන කෙනෙහිලිකම් තියෙනවා. හොඳ මනුස්සයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න හදනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩකට හොඳ මිනිස්සුන්ට පීඩාවටපත් වෙන්න වෙනවා. මේ හැම තැනකදීම වීරිය ගන්න ඕනේ. ඒ වගේම අත හැරෙන විදිහට හිත සකස් කරන්න දැඩි අදිස්ථානයක් ඇති කරගන්න ඕන. අත හරගන්න බෑ තමයි. අත හැරෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඊළඟට විශේෂයෙන් අපි කොච්චර හොඳ කරත් පීඩාවට පත්වන්නේ නම් අනාත්ම සංඥාව හොඳට වර්ධනය කරන්න. එතකොට පීඩාවට පත් වෙනවා ගොඩක් අඩු වෙනවා. අනිත් ඒ කර්මය මෙනෙහි කරන්න ඕනේ. මම එක අපි එක උත්තරකින් කතා කරමු කල් මහත්මයා මේක ඔක්කොම. ඔක්කොම දාගන්න තමන්ගේ පැත්තට. මේක මගේ වැරද්ද. මගේ වැරද්ද. ඇයි මගේ වැරද්ද වෙන්නේ? මට මෙවැනි ස්වාමී, මෙවැනි භාර්යාවක්, මෙවැනි දරුවෙක්, මෙවැනි දෙමව්පියෝ මෙවැනි යහලුව, මෙවැනි නිന്ദාපහාස නොකරපු වැරදි වලට හරි මෙවැනි චිත්ත පීඩා මේ සියල්ලටම හේතුව මගේ පෙර කරපු අකුසලයන් පෙර කරපු පෙර ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යචාර මුසාවාද පිසුනාවාද පරුසාවාද සම්ප්‍රප්පලාපාදී මම මම කරපු එහෙනම් මේ ඔක්කොම කාගේ වැරදිද හැම දෙයක්ම දාන්න මගේ වැරදි මගේ වැරදි මගේ වැරද්ද ඒක ඒක කියලා මට දැනෙනවා නම් ඒකයි මගේ වැරද්ද කියලා දැනෙනවා නම් මම ඒ වෙලාවේ ඉඳන් මොකද කරන්නේ දැඩි තීරණයක් ගන්න මම තවත් මෙවැනි දුක් විඳින්න ලෑස්ති නැහැ. ඒකින්ද මගේ අතින් කිසිම සතෙකුට කිසිම කෙනෙකුට පීඩාවක් වෙන්නේ නැති වෙන මම දැඩි දැඩි විනයක ඉන්නවා. මොකද මම තනියම ජීවත් වෙන කෙනෙක්. මගේ අතුලාන්තේ මට එහා පැත්තට කියලා දී ගන්නවක්වත් පුළුවන් කමක් නැහැ. මම කොච්චර උත්සාහ කරත් තව කෙනෙකුට මගේ අතුලාන්තේ කියන්න බෑ. නේද? ඉතින් ඒකින්ද මේක තනියමමයි මේ ප්‍රශ්නකට මුහුණ දෙන්න වෙන්නේ. එහෙනම් මම සීලය ආරක්ෂා කරනවා හරියට. මේ වතාවේදී මම සංවර වෙනවා. ඊට සංවර වෙනවා. මොන්න තරම් ගැටලුවවත් මම සැලෙන්නේ නැහැ. මම මට ඉන්න එක්කෙනෙක් ඉන්නවා. මාව අනුමත කරන එක්කෙනෙක් ඉන්නවා. කවුද? බුදුරජාණන් වහන්සේ. හරි. බුදුරජාණන් වහන්සේ යම් ජීවිතයක් අදහ යම් ජීවිතයක් අනුමත කරලා තියනවාද? ඒ අනුමත ජීවිතය තුළ මම ඉන්නවා. කවුරු හරි පරස වුණාට මම පරස වෙන්නේ නැහැ. කවුරු හරි නුගුණ වුණාට මම නුගුණ වෙන්නේ නැහැ. හරිද? මම තනි වෙලා නැහැ. මම අසරණ වෙලා නැහැ. ඇයි අසරණ වෙලා නැත්තේ? මට ධර්මයේ පිහිට ආරක්ෂාව තියෙනවා. තනියම තා ශක්තිමත්ව ගොඩනගෙන පුළුවන් කල්මහත්මයි. ඒ කියන්නේ අපි සිතන පිළිවෙලයි. ඒකින්දා හිතන්න එපා අසරණ වෙනවා කියලා නුගුණ මිනිස්සු ඉස්සරහා අසරණ වෙනවා කියලා හිතන්න එපා. ඒ අය ගැන කරුණාව උපදවා ගන්න තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න බොහෝ දිනෙකට යහපතක් වෙන ජීවිතයක් සකස් වේවි. තමන් තුළ බුදුහාමුදුර වැඩ ඉන්නවා ධර්මයේ වැඩ ඉන්නවා මහා සංඝරත්නයේ වැඩ ඉන්නවා කියලා හිතන්න. හරි ජීවිතයකට කොහොම හරි එන්න ඔය මොනවා කිව්වත් එකාත් එකුරුල්ලෝ එකට වහනවා. කොහෙන් හරි තමන්ට ගුණවන්ත මිනිස්සු එකතු වෙනවාමයි තමන්ගේ ගුණවන්ත ජීවිතය එකතු කරගෙන යන්න කොතන හරි ගුණවන්ත මිනිස්සු එකතු වෙනවා මේ ජීවිතය එකතු වෙන්නම නැත්නම් ඒකත් මම කල්යාණ මිත්‍රයන්ව ප්‍රාර්ථනා කරගෙන කුසල් පුරපු නැති හින්දා කියලා හිතලා තමන්ගේ වැඩේ දැඩි වීරයකින් අරගෙන යන්න සැලෙන්න එපා කියලා තමයි කියන්නේ. සදහතුනි අපි හිතන විදිය වෙනස් කරා නම් අපිට අපේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා අපි හිතන විදිය වෙනස් කරමු. හිතන විදිය වෙනස් කරලා අපේ ජීවිතය වෙනස් කරගමු. සදහතුනි අපේ ආදරණීය මෑණිවරුන්ට පියවරුන්ට අපි ඇත්තෙන්ම මිනිකැට වගේ. ඉතින් ඒ නිසා තමයි අපි ගැන අපේ ආදරණීය අම්මා තාත්තා වැඩි වශයෙන් හොයා බලන්නේ. ඉතින් ආදරණීය අම්මගේ තාත්තගේ ආදරය ලැබෙනවා නම් අපිට මොනතරම්නම් සැනසීමක් ලැබෙනවද අපේ ස්වාමීන් වහන්සේ. මොකද අම්මගේ තාත්තගේ ආදරය අපේ ජීවිතවලට ලැබුණාම අපි යම් කිසි දවසක අපේ ජීවිතය සාර්ථක කරගත්තාම වැඩිපුරම සතුටු වෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ අපේ ආදරණීය අම්මයි තාත්තයි. ඉතින් ඒ දෙන්නගේ සතුට වෙනුවෙන් අපි හැම වෙලාවෙම කටයුතු කරනවා. අපේ සතුට වෙනුවෙනුත් ඒගොල්ලෝ හැම වෙලාවෙම කටයුතු කරනවා. ඉදී යුක්තම් විතර සඳහන් කරලා තියෙන බුදුරජාණන් වහන්සේ ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ. සදහවතුනි එවන් වූ ප්‍රශ්නයක් ගැනයි අපි දැන් කතා කරන්නට යන්නේ. ආදරණීය මෑණී කෙනෙක් මෑණියන් කෙනෙක් අපිට යොමු කර තිබෙනවා මේ ප්‍රශ්නේ. මගේ දරුවා ඉගෙන ගන්නේ 8 වසරේ. දරුවා මොරණ්ඩු ගතිගුණ පෙන්වන අතර අපට කීකරු වී යම් වින්දනයක් අපිට අකීකරු වී යම් වින්දනයක් ලබන බව හඳුනා ගන්නට පුළුවන්. මෙසේ විය හැකිද මේ මානසික ලෙඩක්ද කල යුත්තේ කුමක්ද? මේ සඳහා දැඩි ලෙස පීඩාවටපත් වූ මවක් තමයි අපිට මේ ප්‍රශ්නේ යොමු කර තිබෙන්නේ. අපි සන්නස් අපි මේ සඳහාත් විසඳුමක් ලබා දෙමු. ඔව් මේ ඒ කියන්නේ අටේ පන්තියේ ඉන්නේ කියලා සඳහන් කරලා තියෙන්නේ. සමහර ළමයින්ගේ ඇත්තට මේ වගේ ලක්ෂණ තියෙනවා. තියෙනවා කියන්නේ දැන් මෙයා මේ කියන්නේ අකීකරු වෙලා එයා සතුටක් ලබනවා කියලා. අකීකරු වෙලා සතුටක් ලබන ඒ කියන්නේ එයා අකීකරු වීමෙන් අපි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න එයා අකීකරු වීමෙන් එයා සතුට වෙන්නේ කොහොමද? අකීකරු වීමෙන් එයා සතුට වෙනවා නම් එයා දන්නවා එයාට ගොඩ මේ තර්කානුකූල තීරණයක් නෙවෙයි නමුත් එයාට දැනෙන දෙයක් තියෙනවා මම අකීකරු වුණාම මගේ අම්මට තාත්තට ඇවිදිනවා. ඒ රිදවීමෙන් තමයි සතුට වෙන්නේ. රිදවීමෙන් සතුටක් ලබනවා. දැන් අපි හැමතැනකම එහෙමනේ කරන්නේ තරහ ගියා අපිට තරහ ගියාම අපිට තරහ ගියාම අපි කාට හරි රිදවන්න බලන්නේ. අනිත් අයට බැන්නාම අපිට සතුටුයි. නේද? හැම වෙලෙම ওই වැරදි කරන්නේ අන් අයට රිදවලා සතුටු වීම සඳහා. එහෙනම් මෙතන සියුම්ම බැලුවොත් එහෙනම් මේ ළමයාගේ තුල තියෙන දෙමාපියන්ට රිදවා සතුටු වෙන ගතිය. හරි. එහෙනම් මෙයාගේ තුල දෙමාපියන් කෙරෙහි යම්කිසි තරහක් ඇතුළාන්තේ සකස් වෙමින් තියෙන්න ඕනේ. ඒකින්ද අපේ අම්මට තාත්තට කියන්නේ අපි අතන ළමයි කියන්නේ ළමයිමයි. හුඟක් වෙලාවට අපි ළමයි ගැන තියෙනවා ගැටලු සහගත තත්වයක් ළමයින්ගේ සමහර දේවල් පිළිබඳ අපි නිකන් වැඩි හිටියායගේ වගේ තීරණ ගන්නවා අනිත් එක තමයි අපේ දැන් තියෙන තත්ත්වයත් එක්ක කවින් මහත්මයා අපි මද්ද්‍රව්‍ය ගැන කතා කරනවා මේ දවස්වල ඒ වගේ ගොඩාක් දේවලුත් එක්ක මේ දෙමව්පියෝ හරීම බයයි දෙමව්පියෝ හරි බයයි ළමයින්ට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය ළමයාව මේ දැඩි ග්‍රහණයකට ලක් කරගෙන මේ ආදරයෙන් හින්දාම එයාට හෙල්ලෙන්නවත් දෙන්නේ නැතුව මේ කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. ළමයාව අතහරින්නෙම නැහැ. හැබැයි අපි එක දෙයක් දැන් මේ අනිත්‍ය සංඥාව වඩනවා නම් අනාත්ම සංඥාව වඩනවා නම් මේ දැඩි ග්‍රහණයේ ඉඳලා ළමයා ලොකු කරපු ගමන් අපි ළමයාව අතාරිනවා යම් තැනකදී. අතහරින්න වෙනවා. ඒ තමයි එයාව නිවසෙන් අයින් කරලා උසස් අධ්‍යාපනයේ නිවසෙන් අයින් කරලා අයින් කරන්න වෙන වෙලාවක් එනවා. අන්න එතනදී එයාට තනියම ජීවත් වෙන්න වෙනවා. එතනදී ආ ලොකු කඩාවැටීමකට කඩාවැටෙනවා. මම මේ ප්‍රශ්නෙට උත්තරේ නෙවෙයි වෙන එකක් මේ කියන්නේ. ඒක කරන්න එපා ළමයාගේ පෞරුෂය සකස් වෙන විදිහට ළමයාට ළමයාගේ වැඩ ටික තනියම කරගන්න ලොකු වැඩපිළිවෙලකට යන්න තනියම කරගන්න උත්සාහ කරන ටික ටික අතහැරලා බලන ළමයා මොකද කරන්නේ කියලා. ඔය ගොඩාක් පීඩනය ඇති වෙන අපි ළමයිත් එක්ක කතා කරලා තියෙනවා ළමයින්ට ගොඩාක් පීඩනය ඇති වෙන හැම වෙලේම හැම වෙලේම ළඟට වෙලා ළඟට වෙලා ළඟට වෙලා ළඟට වෙලා එයාගේ වැඩ ඔක්කොටම ඇඟිල්ලෙන් නෑ නෑ නෑ නෑ නෑ එයා උදේ නැගිටලා ඉඳන් නිදා ගන්න වෙලාව දක්වාම එයාව අපි මානසිකව කොටු කරනවා. එයාට නිදහස එක මොහොතක්වත් ඉඳ නැහැ. හරි ඔයා දැන් මේක කරන්න, දැන් මේක කරන්න, දැන් මේක කරන්න, දැන් මොනවද කරන්න, දැන් මොනවද කරන්න, දැන් මොනවද කරන්න. ඒ ඒ සැලකිල්ල වැඩි ආදරෙන්ද? නමුත් ඒ කරදරයක්. අපි සාමාන්‍ය හිතන්න සමහරවිට අපිට ගොඩක් ආදරය කරන අය කරදරයක් වගේ දැනලා නැද්ද? අපිත් ආදරේ තමයි. නමුත් ගොඩක් කරදරයක් වගේ දැනලා නැද්ද වෙලාවකට? කියලා නැද්ද කරදර කරන්න තියෙන පොඩ්ඩක් මට නිදහසින් ඉඳින්න කියලා කියලා නැද්ද? නේද? එතකොට එහෙනම් ඒක ඒ ළමයාට දිගටම තියෙනවනේ. අන්තිමට මේකේ ප්‍රතිඵලය තමයි බොහෝ විට මම දකින්නේ මේ ප්‍රශ්නේ ළමයාට මානසික ලක් එහෙම මොකක්වත් නැහැ. ඒ පැත්තට නම් හිතන්නවත් එපා කියලා මම දෙමාපියන්ට යොමු කරනවා කියන ඇත්තටම ඒක දරුණුවට දැනෙන පුංචි පුංචි දේවල් ඒ ඒ පැත්තෙන් බලන්න මේපා. මොකද බල්ලා යම් කිසි දෙයකින් සමහර අය බෙහෙත් පවා දෙන්න සූදානම් කරගන්නවා. එතෙන්ට ඕනේ නැහැ. මනෝවෛද්‍යවරු හුඟක් වෙලාවට කියන්නේ කවුන්සලින් වලින් හුඟක් ප්‍රශ්න විසඳගන්න කියලා හුඟක් මනෝවෛද්‍යවරු කියන බෞද්ධ චිකිත්සාව. නැත්නම් බෞද්ධ ධර්මය කියලා කියන්නේ හොඳම කවුන්සලින් ක්‍රමවේදයක් කියලා. ඉතින් ඒකින් දා මේ මම හිතන්නේ මෙතනදී අපි දරුවට බොහොම ආදරේ ආදරේ කියන එකේදී බලන්න ඕනේ මේ ළමයාගේ නිදහස ළමයාගේ සතුට ළමයාව හිර කරන්නේ නැතුව ළමයා යාළුවෙක් එක්ක චුට්ටක් නිදහස් කරන්න. හරිද ළමයා කැමති තැන් වගේක් තියෙනවා ඒ තැන් වලට චුට්ටක් යාව නිදහස් කරන්න. අපේ ආදරණීය දෙමාපියෝ දරුවෝ ආදරේ වැඩිකම වැඩිකම නිසා දැන් අතරම දැන් සමාජය ගත්තාම එළියට පහළියට දරුවෙක් යොමු කරන්න බැරි සමාජයක් තියෙන්නේ. නමුත් මේ දරුවන්ට මේ සමාජයේ තියෙන සෙල්ලම් කරන්න ඒ ඒ අවස්ථාව ලබා දෙන්න ඕනේ. දැන් වත්මන් සමාජයේ වෙලා තියෙන්නේ පාසල් යනවා පාසල් ගියාට පස්සේ උපකාරක පන්ති සඳහා සහභාගී වෙනවා මේක තමයි ළමයාගේ ජීවන රටාව. ඉතින් මේ ජීවන රටාව වෙනස් කරලා මේ ළමයාට වෙනස්ම මානසිකත්වයක් හදා ගන්නට පුළුවන් නේද ස්වාමීන් වහන්සේ? හදා දෙන්න පුළුවන් දෙමව්පියන්. හදා දෙන්න පුළුවන් අනිත් එක ඒ තැන්වලදී සමහරලාට ටියුෂන් පන්තියේ ගිහිලා ඉන්න ඉවර වෙනකන් අම්මයි තාත්තයි. එහෙමයි. මේ ළමයාට නිදහසේ යාළුවෙක්වත් ආශ්‍රය කරන්න හුඟක් වෙලාවට අවස්ථාවක් නැහැ. ඉතින් අපි අපේ පැත්තෙන් හිතලා බලන්න මේ මානසික කොටුවීම තමයි මේ දරුදඬුවකමට ලොකු හේතුවක්. සතියක් විතර චුට්ටක් බලන්න ළමයාට චුට්ටක් නිදහසක් දීලා බලන්න. ඒ කම්පියුටරයක් දෙනවා කියන්ට කියන්නේ ළමයාට. ඒත් ළඟටලා ඉන්න මොකද කරන්නේ කියලා මේක ප්‍රශ්නයක් තමයි. ප්‍රශ්නේ තියෙන්නේ එච්චර දේවල් කරලා එක දවසක නේද? ඔක්කොම අතහරින්න නෑ මේ ළමයා කොහෙට හරි තනියම යවන්න වෙනවනේ මේ ඉගෙන ගන්න තරමක් කර කර එදාට යාර තනියම ජීවත් වෙන්න බෑ එහෙම චුට්ටක් මං කියන්නේ ලනුව තියාගෙන අතහැරලා බලන්න කියලා නේද හිර කරගෙන ඉන්නේ නැතුව මම හිතන්නේ එහෙම නුත් ප්‍රශ්නේ සම්පූර්ණ වෙන්නේ නැහැ ආදරණීය මෑණියන්ට ගැටලුවට විසඳුම ගෞරවනීය ස්වාමීන් වහන්සේ තාමත්ම මැනවින් පහදා දුන්නා. ඉතින් අපිට ලැබී ඇති කාල වේලාවත් ඉක්ම යන නිසා ප්‍රතිවික්ෂ වැඩසටහනේ පොදු ගැටලු පිළිබඳව කතා කරන ඊළඟ ප්‍රශ්නේ අපි ස්වාමීන් වහන්සේගෙන් විමසන්නට කැමති. කතරම් උත්සාහ කළත් නිවසේ අය ධර්මීය තුලට ගැනීමට ඉතා අපහසුයි. මට නිඳා කරයි. එවිට දැඩි ලෙස පීඩාවටපත් වේ. බුදුරජාණන් වහන්සේට නිඳා කරන විට ඉවසීම අපහසුය. ධර්මයට ලැබී අසන්නයක් විසින් කෙටි පරිවිඩයක් මාර්ගයෙන් මේ ප්‍රශ්නේ අපට යොමු කර තිබෙනවා. ඒ කියන්නේ මේකේ දරුණුම දරුණුම තත්වයක් තියෙන තැනක් ඒ බුදුහාමුදුරන්ටත් නිඳා කරනවා මම දැකලා තියෙනවා. එහෙම වෙනවා. ඒකට මේ මම ඔබටත් සමහර දෙයක් කියන්න මම දන්න තැනක් තිබුණා. ඒ ඒ මහත්තයා හරිම හොඳ කෙනෙක්. කිසිම වැරද්දක් කරන්නේ නැති ලොකු සමාජ සේවයක් කරපු කෙනෙක්. නමුත් මේ මෑණියෝ සහ ඒ මෑණියන්ගේ පිරිස එකතු වෙලා මෙයාලට සමහරවල්ලාට ගෙදර ඉන්න පිරිමියාට අර ලොකු පෞරුෂයක් ප්‍රයාගෙන හිටපු අය එයාට දැඩි බලපෑමක් කරනවා මේ ධර්මයට එන්න ධර්මයට එන්න ධර්මයට එන්න ධර්මයට එන්න ධර්මයට එන්න එහෙම කියලා වැඩක් නැහැ. ඔහොම ජීවත් වෙලා වැඩක් නැහැ. අර අනවශ්‍ය විදිහේ තල්ලුවක් අනවශ්‍ය විදිහේ බලපෑමක් කරනකොට අන්තිමට මොකද්ද ගන්න තීරණය? ආ එන්නෙම නැහැ. කරන දේක් පුළුවන් නම් කරනවා. <laughs> එපා වෙනකන් කියවනවා. හරිද? අපි ඇත්තටම මම මෙන්න මේක විතරක් මතක තියාගන්න ආ අවවාදයෙන් හික්මවන්න පුළුවන් සීමාවක් තියෙන බව අපි කවුරුත් තේරුම් ගන්න ඕනේ. කෙනෙක් අවවාදයෙන් හික්මවන්න පුළුවන් සීමා තුන. බුදුරජාණන් වහන්සේ සමහර දේවල් කරේ අවවාදයෙන් කරලා බැරි වෙනකොට යම් යම් චර්යා ලක්ෂණ වලින් නේද? කිසා ගෞතමිය නේද? වගේ අයට චර්යාවල් දුන්නා. එතකොට අපි සූක්ෂම වෙන්න ඕන අපේ මානසිකත්වය දියුණු කරගෙන අපි සූක්ෂම වෙන්න ඕන ක්‍රමානුකූලව මේ අයව ඇතුළට ගන්න. බුදුහාමුදුරන්ට නිඳා කරන தත්තට පත් කරන්නේ හුඟක් වෙලාවට අපි. හරිද? බුදුරජාණන් වහන්සේ නිඳා කරන්නේ මොකද? අපේ සමහර තියෙන දැඩි ගති. ධර්මයේ තුල ඉඳගෙන අපි අන් අය ගැන හිතන්නේ නැතුව ඒ අයගේ මානසිකත්වය ගැන හිතන්නේ නැතුව දැඩිව මේක ඔබන්න ගිහිලා කට්ටියට වෙන්නේ ඒ කට්ටිය බුදුරජාණන් වහන්සේට ඒක තමුසේ තමුසේ එහෙනම් ඕන එකක් කරගන්න තමුසේ බුදු වෙන හැටි බලමුකෝ ඔය වගේ නේද ඔය වගේ දේවල් කියවන්නේ මේ තියෙන අනවශ්‍ය බලපෑම් හින්දා ඒක සූක්ෂමව උපක්‍රමශීලීව අන් අය ධර්මය තුළට ගන්න බුද්ධිමත් මිනිස්සු දැනගන්න ඕනේ හරිද ඉතින් ඕක තමයි ඔයාලට ප්‍රශ්න නමුත් මෙවැනි தත්ත්වෙ එහෙම නැතුවත් ඇති වෙන අවස්ථා තියෙනවා. ඇත්තට මේ හරියට ප්‍රශ්න උත්තරයක් දෙනවනම් එතෙන්දිත් අපි කල්පනා කරන්න ඕනේ මොකද්ද? අපි කිපෙන්න හොඳ නැහැ. කර්මය ගැන හිතලා මෙයාව පුළුවන් තරම් අර ආඝාත පටිවිණේ සූත්‍රය ගැන අපි සාකච්ඡා කරා. පුළුවන් තරම් මෙයාව අපාය යන එකෙන් වළක්ව ගන්න මම මොකක් හරි උත්සාහ කරන්න ඕන කියලා අපි කිපෙන්නේ නැතුව සිහියෙන් ඒ දිහා බලලා निराවුල්ව වාසය කරන් නිස්සද්ද වෙලා ඉඳලා තවත් ඇවිස්සෙන කටයුතු කරන්නේ නැතුව තරහ ගන්න නැතුව ඉඳීමෙන්ම තමයි මේක කරන්න පුළුවන් මගේ කර්මය කියලා හිතන්න එතකොට කර්මය ගැන හිතීම බොහොම වටිනවා සහ අනාත්ම සංඥාව අනාත්ම සංඥාවත් කර්මයක් කියන දෙක එකතු කරගත්තාම වඩා ප්‍රශ්න සමන් පුළුවන් එහෙමයි සරදස් ප්‍රතිවේක්ෂ වැඩසටහනේ අද දවසේ අපිට ලැබී ඇති කාලයත් නිමවට පත්වන නිසා ඔබට ලැබී ඔබ යොමු කර තිබුණු පොදු ගැටලු පිළිබඳව අපි එලෙසින් මේ කතා බහ මෙතනින් හිමාවටපත් කරනවා. තවත් සුවිශේෂී කතා බහක් අවසාන වශයෙන් අපි තවත් මිනිත්තු කිහිපයක් ලබාගෙන සිදු කරන්නට සූදානම්. අපේ ශාවින්හාංශ මාර්තු මාසයේ 30 වෙනිදා බෞද්ධ මාධ්‍යාලයේ මාධ්‍ය අනුග්‍රහකත්වයෙන් ඒ වගේම ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙනවා ලොව දිනන පොදුමග ධර්මදේශනයේ ගාලු පුරවරේ ඒ පිළිබඳව ඔබ වහන්සේගෙන් විමසන්නට කැමතියි. ඔව් මේක ඇයි මේ දිගින් දිගට කරන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. දිගින් දිගට කළ යුතුව තියෙන දේවල් දිගින් දිගට කළ කරන්න ඕනේ. මොකද අපි ලොකු පණිවිඩයක් දෙන්න ඕන වෙලාවක්. මට ඇත්තට මතක් වෙනවා මේ වෙලාවේ තව ගැටලුවක් තිබ්බම මම කතා කරන්න නැතුව ඉන්නම් කියලා හිතියේ මේ ත්‍රිපිටකය මේ ලෝක ඉස්ලාම ජාතිගුරුමයක් වුණා ඒ මොකද්ද කරේ කියලා මගෙන් අහලා තිබුණා. ඉතින් අපිට තියෙන ප්‍රශ්නේ ඒක තමයි. මම එතනින්ම ප්‍රවේශයකට ඉන්නම්. මොකද්ද මේ කරේ? මේකේ මොකද උනේ? මේකේ මොනවද වෙන්නේ? දැන් හිතන්නේ දැන් ලෝක උරුමයක් බවට පත් කරනවා. මොකද්ද වෙන්නේ? හරිද? ඇයි මේවා එක පාරටම අරගෙන මේ වගේ හදිසි තීරණ ගරගෙන මේවා කරන්නේ? මේ වගේ හොඳ නරක බලනවද? හරිද? ඒත් මේවෙන් යහපතක් වෙනවද? මේවෙන් අයහපතක් වෙනවද? ලෝක උරුමයකට අපිට ඊට පස්සේ අත තියන්න පුළුවන්ද? හ්ම්. ඊට පස්සේ ලෝක උරුමය සඳහා මේ කටයුතු කරද්දී ලෝක උරුමයක් තියෙන තැනට අපේ ලංකාවට මේ ලෝක උරුමය කියලා අපි දෙන සාම්පලය මොකක්ද? හරිද? බැරි වෙලාවට වෙන කට්ටියක් කිව්වොත් මේකේ සාම්පලය වෙන එකක් කියලා. දැන් ඔය විකෘති වෙලා යන එකක් හදිසිය මේකට දාගත්තොත් එහෙම කවුරු මොනවා හරි ඒ වගේ ඒවට මොනවා හරි උත්තර තියනවද? නේද? ඒවා ඒවා මොනවා හරි ප්‍රමිතියක් තියනවද? අන්තිමට අපිට ත්‍රිපිටකයේ විකෘති කරන එක නවත්ත ගන්න ලෝකෙන් අවසර ගන්න වෙයි දන්නේ නැහැ. නේද? කවුද දන්නේ? මම දන්නේ නැත. දැන් දැන් නැතුව මේ කියන්නේ මට එන ප්‍රශ්න ටික මම කියන්නේ. එහෙනම් මේවට මොනවා හරි උත්තරයක් තියෙනවද? මේවට වගකීමක් තියෙනවද කියලා බලන්න ඕනේ. ධර්මයේ පිළිබඳ තීරණගත යුත්තේ ඊටාම අතීත කාලේදී ධර්මයේ පිළිබඳ තීරණගත්තේ මහා ගත් කතුවරු සහ මේ මේ මහා ස්වාමීන් වහන්සේලා නේද දැන් අපි නෙවෙයි අපි ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ මේ තව මම කියන්නේ මගේ ඇතුළට දැනෙන ප්‍රශ්න ටිකක් මම මේ කිව්වේ එතකොට මේවට උත්තර හොයාගන්න මටත් බෑ තාම මම උත්සාහ කරා පහුගිය දවස් ටිකේ දැනගන්න කෙනෙක් නැහැ හොයාගන්න කෙනෙක් නැහැ ඉතින් ඒකින්ද මේ වගේ தත්වයන් තුල අපි කළ යුතු දේ තමයි බෞද්ධයෝ නායකයින්ට දේශපාලන නායකින්ට නෙමෙයි මේ බෞද්ධ තීරණ ගන්න බාර දෙන්න ඕනේ. ඒ සඳහා අපි ඉන්න ගෞරවනීය ස්වාමින් වහන්සේලා මේවට මුල් කරගන්න ඕනේ. ඊළඟට බෞද්ධ තීරණ ගත යුත්තේ බෞද්ධය එකතු වෙලා බෞද්ධ නායකත්වයන්. මේ ඒ විතරක් නෙවෙයි රට පිළිබඳවත් ඒ වගේම ප්‍රශ්න ගොඩකට අපි මැදි වෙලා තියෙන්නේ. මේ වෙනකොට අපේ පින්නත් මේ රට රැකගත්ත මහා වීර වීර වීරත්වයකින් පිදිය යුතු අයව හංගඩු ගහලා තියෙනවා. හා මේ වගේ මිලේච්ච මිනිස්සු සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු එනවාක බලන්න මේ පැත්තට අපි අල්ලලා බැඳ ගන්නවා. හරිද? හරි ආවොත් අත්අඩංගුවට ගනු අරන්තරේ අරන්තරේ භික්ෂු ඝාතනය ජයශ්‍රීමා බෝධිය ළඟ අහිංසක මිනිස්සු මරා දැමීම මේ රටේ මේ හැම තැනකම මිනිස්සු මරා අපි මේ අතීතයට දුවනෝ නෙවෙයි අත කතා කරන්න ඕනේ. ඒ කිසි දෙයක් කරපු කිසිම ද්‍රවිඩ ජාතිකයෙකුට ලෝකයෙන් આવත අත්අඩංගුවට ගන්නවා කියන කතාවක් ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් තියෙන කාලයකවත් ප්‍රභාකරන් આવත අත්අඩංගුවට ගන්න කතාවක් තිබුණාද? නැහැ. අදටත් නොයේකුත් ප්‍රදේශවල ඒවා සංවිධානය වෙනවා. හැබැයි අද අපේ රණවිරුවන්ට එළියට යන්න බෑ අත්අඩංගුට ගන්න සූදානම් කරගෙන තියෙනවා. එතකොට මේවා පිළිබඳව කාරණාව ඇයි? අපේ නායකත්වයන් සමගි නෑ. අපේ නායකත්වයන්ට සමගි වෙන දුමනාවක් නෑ. ජාතිය දෙකට තුනට බෙදාගෙන එකට නිල් පාට කියයි, කොළ පාට කියයි, රතු පාට කියයි, දම් පාට කියයි, කහ පාට කියයි, තව පාට තියෙනවා නම් මේ රටේ නේද? තියෙන පාට ඔක්කොටම බෙදෙන්න යනවා. ඉතින් මේ බෙදීම් තුල කිසි කෙනෙකුට උවමනාවක් නැහැ මේ වෙනකොට සමගි වෙන්න. ජාතියක් විදිහට සමගි වෙලා බලන්න එළියට දෙන්නවක්වත් උවමනාවක් නැහැ හරියට හරියට අපේ මතය ජාතික මතයක් දෙන ජිනීවා වලට දෙපැත්තකින් ප්‍රශ්න දෙකක් එක්කෙනෙක් එක පැත්තකින් මේ මේක කරන්න මෙහෙම කියනවා තව කෙනෙක් තව පැත්තකින් වෙන එකක් දින සම්මත වෙලත් ඉවරයි හරිද හරි විදිහට නම් සිංහල මිනිස්සු එකතු වෙලා ඔය සම්මත කරගෙන එනකොට අල්ලගන්න ඕන මේ මේ මන්නම් කියන්නේ කටුනායකට එකතු වෙලා මේ <laughs> නේද මිනිස්සු අල්ලගෙන ලොකු උද්ඝෝෂණයක් කරන්න ඕන මට නමුත් අපි සද්ද නැහැ ඉතින් එවැනි තත්වයක් යටතේ අපි බෞද්ධ ඒකරාශී වෙන්න ඕනේ. බෞද්ධ ඒකරාශී වෙලා බලයක් පෙන්වන්න ඕන අපේ නායකත්වයන් වලට. ඒකරාශී වෙලා බලයක් පෙන්වන්න ඕන ගහම කොටුම් මරමු කියලා නෙවෙයි. අපි එකතු වෙනවා මෙන්න. අපි හැම තැනකටම එකතු අපි එකතු වෙලා මොකද කරන්නේ? අපි ඔයාලට බලපෑම කරන මේ වගේ ලොකු පිරිසක් අපි අපි ඒකරාශී වෙනවා. ඒකරාශී වෙන්න අපි බල කරනවා ජාතිය සමගි වෙන්න කියලා. අපි නායකත්වයෙන් බල කරනවා. ඔහෙලා මෙච්චර කාලයක් දශක ගණනාවක් තිස්සේ අරගෙන ආපු මේ ඊනියා කැත වැඩ පිළිවෙලට අපි ඉඩ දෙන්නේ නැහැ ඊට පස්සේ. හරිද? ඒ සඳහා අපි පෙළ ගැහෙනවා අපි එකමුතු වෙනවා කියලා එකමුතු වෙන්න ඕනේ. ඒකින්ද අපි කියන්නේ ගාලුපු වලට නැවත එන්න. හරිද? ඊට පස්සේ අපි වයඹින් ආරම්භ කරන ඊළඟ වැඩසටහන මම හිතන්නේ ජූනි මාසේ වගේ මුල වෙනකොට ඒක කරනවා. මේවට ඒක රාශි වෙන්න. ඔලු ගෙඩිය විතරයි ඕනේ. මුකුත් ඕනේ නැහැ. හරිද? ඔලුව එවන්න ඔලුවත් සුද්ධ වෙනවා එතකොට සතර ඉද්ධිපාද ධර්ම තුලින් ලෝකයේ දිනන ක්‍රමවේදය තමයි අපි අදාර සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පාගමන තියෙනවා. ආගමණයෙන් පස්සේ හැන්දෑව 4දී ඔක්කොම කටයුතු ඉවර වෙනවා. ඉතින් ඒ සඳහා බෞද්ධ නාලිකාව මම හිතන්නේ මේ වෙනකොට ඔබට දැනගන්න පුළුවන් වෙයි. අපේ එකම ඉල්ලීම තමයි වැඩි දෙනෙක් තමන් ප්‍රාදේශීය වශයෙන් සංවිධානය වෙන්න සංවිධානය වෙලා පැමිණෙන මේක ජාතික වගකීම කිසිම විදිහකින් දේශපාලන පක්ෂයකට පාටකට පුද්ගලයෙකුට මේ කල්යාණ මිත්‍ර සංගමය කිසිම විදිහකින් ගැති වෙන්නේ නැහැ ගැති වෙන්නේ නැහැ නෙවෙයි ගැති වෙන්න බෑ ගැති වෙන්න බැරියයි ගැති වෙන්න තැන නැහැ හරිද ඒකයි මම හිතන්නේ ඒකත් එක්ක මම හිතන්නේ ඉදිරි වැඩසටහන් කීපය ගැන ආසන්නයේ තියෙන වැඩසටහන් කීපය ගැන මතක් කරන් තියෙන්නේ. මම හිතන්නේ මේ ප්‍රමාණවත් කියලා මොකද මේ ගැන අපි ගොඩාක් දැනුවත් වුණා. එහෙනම් තියෙන්නේ ගාලු පුරවරයට මාර්තු 30 හවස එකහමාර වෙනකොට කොහොම හරි සංවිධානය වෙලා හැම පැත්තකින්ම එන්න ඕනේ කල්යාණ මිත්‍ර සංගමේ සමාජිකයන්. ඒ වගේම බස්නාහිර පළාතේ කල්යාණ මිත්‍ර සංගමයේ රැස්වීම බස්නාහිර පළාතේ ගම්පහ, කළුතර සහ කොළඹ කල්‍යාණ මිත්‍ර සංගමයේ විශේෂ රැස්වීමක් තියෙනවා මේ 24 වෙනිදා ඉරිදා හවස 2ට හවස 1 එකමාරට කොබ්බෑ කඩුව මධ්‍යස්ථානයේ කියලා මධ්‍යස්ථානයේ තියෙන කොබ්බෑ කඩුව මධ්‍යස්ථානයේ මෙතන ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ආසන්නයේම තියෙන ගොඩනැගිල්ල. කොබ්බෑ කඩුවක කියලා අපි සාමාන්‍යයෙන් එතනට කියන්නේ. එතන තියෙනවා කල්‍යාණ මිත්‍ර සංගමයේ රැස්වීම බස්නාහිර පළාතේ. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අලුත්ම ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන ආරම්භ වෙනවා. හරාපිටිය සුනන්දාරාම විහාරස්ථානයේදී මේ සෙනසුරාදා ඒක ඒ ඒ වැඩසටහනට බොහෝ තරුණ අයට තරුණ අය ආරම්භ කරන කුරුණෑගල වැඩසටහන වගේම තරුණ වගේම වැඩිහිටි හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය සකස් කරගන්න ප්‍රත්‍යක්ෂ මේ මේ අපිට එන ගැටලු බොහෝමයක් එතෙන් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සෙනසුරාදා දවසේ මේ කටයුත්ත සිද්ධ වෙනවා කරාපිටිය සුනන්දාරාමේදී කල්‍යාණ මිත්‍ර සංගමේ රැස්වීම තියෙනවා. ඒ ටික තමයි මූලික වශයෙන් අපිට මතක් කරන් තියෙන මේ සතිය පිළිබඳව හැම කෙනෙක්ම පුළුවන් තරම් ධර්මය තුල රැඳිලා ධර්මයත් එක්ක කටයුතු කරලා තමන් නිවැරදි වෙලා තමන් නිවැරදි කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඒ මග ඉදහසර ලබා ගන්න කටයුතු කරන්න කියලා පිළිම කරනවා සදහතුනි එසේනම් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන අපිට නිමවටපත් කරන්නට කාල වේලාව ලැබිලා තියෙන්නේ. ඉතින් අද දවසේ ප්‍රතිවේක්ෂා වැඩසටහන වෙනුවෙන් දායකත්වය ගැන කටයුතු කරන ඒසදැහැති පිරිස අපිට දායකත්ව පොලයක්වත් ලබා නොදී ඒ කාලයත් වැඩසටහන වෙනුවෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් වෙන් කරන්නට කියා අපිට ඉල්ලීමක් කළා. ඉතින් මේ වගේම අර ගාලු ප්‍රදේශයේ මේ වෙනකොට දකුණු පළාතේ බොහෝ වැඩසටහන් තියෙන අතරම බද්දේකම වගේ ප්‍රදේශවල විසිරීලා තියෙන වැඩසටහන් තියෙනවා. දුරකථන අංකයට කතා කරලා ඒ වැඩසටහන් විස්තරය ලබා ගන්න පුළුවන්. අපි ඒ විශාල විස්තරයක් තියෙන හින්දා වෙන වෙනම වශයෙන් එකක්වත් කියන්නේ නැහැ. දුරකථන අංකය 0.77 499 84 දුරකථන අංකය 0.77 499 84 84 දුරකථන අංකයෙන් අපිට දැනගන්නට පුළුවන් ඒ වැඩසටහන් පැවැත්වෙන ස්ථාන පිළිබඳ විශේෂයෙන්ම අද දායකත්වය කියන කටයුතු කරන සදැහැති පිරිසට පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරන්නට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට. මම හිතන්නේ අපිට දැනෙන දෙයක් තියෙනවා කවින් මහත්මයා මේක අසාර්ථක වෙන එකක් නැති වෙයි කියලා අපි හිතන්නේ අපි කිසි කෙනෙකුට හිංසාවක් කරන්න, පීඩාවක් කරන්න, නින්දාවක් කරන්න, හුවා දක්වන්න, හෙලා දකින්න, කවුරුත් හුවා දකින්න අපේ කාගේවත් අදහසක් නැහැ. ඒක නිසාවෙන්ම බොහෝ සංවේදී මිනිස්සු මම හිතන්නේ ඒක රාශියෙම පවතිනවා. මම ඊයේ රාත්‍රී 11 මාර්ට විතර ගාලු පුරවරයෙන් මේ පැත්තට එන්න පිටත් වුණා. රාත්‍රී 11 මාර්ටට ඒ වෙලාවේ එතන හිටිය බොහෝ තරුණයෙක්. ඒ කියන්නේ ඒ කියන්නේ හොඳ තරුණ තරුණ මහත්මයෙක් අවසාන වශයෙන් මෙන්න මෙහෙම මට කියනවා. "හාමුදුරනේ මෙහෙම කටයුතු කළ මුළු දවස පුරාවටම යනකොට මගේ ඇහැට කඳුලක් නැගෙනවා" කියලා. ආපහු ඔබ වහන්සේ වඩිනකොට අපිට මගේ ඇහැට කඳුලක් ආවා කියලා. කඳුලක් එනවා කියලා. ඉතින් මම ඒ වෙලාවෙත් කල්පනා කරේ ඇයි අපි මේ වගේ මේ සංවේදී වෙන්නේ අපි කවුරුත් එහෙම සංවේදී ජීවිත වෙලාවක් එකාතකින් මේක ජාතිය වෙනුවෙන් ආගම වෙනුවෙන් අපේ රට වෙනුවෙන් නේද සංවේදීව වැඩ කරන්න ඕන වෙලාවක් මම හිතන්නේ අපේ හොඳ මිනිස්සු ගොඩාක් ඉන්නවා හැම හොඳ කෙනෙකුටම මම තමන්ගේ යහපත් ගතිගුණත් එක්ක අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අද දවසේ මේ සම්බන්ධ වෙච්ච පිරිසත් ඒ වගේම හැම තත්ත්වයක්ම මේ සාකච්ඡාවේ අන් අයට ධර්මයක් කියලා දෙන්න රට ජාති වෙනුවෙන් කටයුතු කරන්න අවශ්‍ය කරන කාලයයි මේ ලබා දුන්නේ. ඉතින් ඒ තාමත්ම යහපත්ව කල්යාණ මිත්‍රයන් විදිහට නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු අයට මේ පණිවිඩය අරගෙන ඉන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන්න. ඉතින් ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ ලබා දුන්න ධර්ම ධර්ම දානමය පුණ්‍ය කර්මය මේ මැදිරියට ඇවිල්ලා කටයුතු කරපු සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය සඳහාම හේතු වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සමගම අපිට මේ සියලු දේ කරන්න හසර ලබා දෙන්න මේ සියලු කටයුතු සම්පාදනය කරපු ධර්මාගම කුසල ධම්ම නායම් පාණන් වහන්සේට බලාපොරොත්තු වෙන උතුම්ම බෝධියෙන් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන පාරමිතාවක් බවට මේ සියලු පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.